අපේ දහම් සෙවණේ ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අනේ ඉස්සෙල්ලම සමාවය දිනව මට මේ අදිස්සිය දරුවෙකුගේ මේ අසනීපයකට බෝධි පූජාවකට කතා කරපු නිසාවෙන් පැමිණෙන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම වහන්සේගෙන් සමාවය දිනව ඒ නිසා මට අන්තිම මොහොතේ තමයි සම්බන්ධ වෙන්න ඒ සම්බන්ධ වෙනකොටම හිච්ච පුංචි කොටසත් එක්ක තමයි මගේ මේ ධම්ම දහස ඉදිරිපත් කරන්නේ මේ මට දැනුනේ ඇහුනේ ස්වාමීන් වහන්සේ මේ මේ සමහර අය ඉතින් දන් දෙන්න ගියාම ඒක ගන්න කෙනා කරන්නේ අවංකවමද නැත්නම් එයාලා වංචාවක් කරනවද කපටි කෛරාටිකකම් කරනවද එතකොට ඒක නොදිත් බෑ දෙන්න ගියාම දැන් ඒක අසාධාරණයකට ලක් වෙනවද ඒකට සාධාරණේ වෙනවද නැද්ද ඔය වගේ දේවල් හොයන හිතන ස්වභාවයකට ගියාම ප්‍රශ්න ටිකක් ඇති වෙන ආකාරයේ කොටස තමයි චුට්ටක් මට අහන්න ලැබුණේ අවසානයේ අපේ සවනංශ මේ මෙතන මට තියෙන අදහසක් තියෙන දෙයක් මම මේ ටිකක් විමසන්නේ වහන්සේගෙන් දැන් මේ දෙනවා කෙනෙකුට දෙනවා බාහිරට දෙනවා තමයි අපි දානේ කියන එකේ දීමක් තියෙනවා එතකොට මේ දීලා දීලා අපි අවසානයේ බලාපොරොත්තු වෙන හෘදයාංගම පැත්තට ගිහිල්ලා අපි හදවත පැත්තට ගිහිල්ලා බැලුවහම අතහැරීමක් කරලා තියෙනවා අපේ රාග කොටසක් අපේ දේශ කොටසක් අපේ මෝහ කොටසක් අතහැරීමට නේද මේ ව්‍යායාමයේ අපි හිමීට යොදවගෙන තියෙන්නේ. මුල ඉඳලාම අවසාන වෙනකනුත් අන්න එතනින් අපි අපි දෙන්න හදාන්න ගියොත් එතකොට ඒ ගන්න කෙනෙක් හිටියොත් ගන්නවා නොගන්න කෙනෙක් හිටියත් අපි බලනවා මෙයා මුල් කරගෙන මොන මොනවද මගේ අයින් කරගන්න පුළුවන් අඩු ගන්න තරහ ගන්න එක අයින් කරගන්න ලැබුණා මනසින් අතහැරලා දාගන්න ලැබුණා එතනත් අපි එක්තරා මට්ටමක අතහැරීමක් කරලා තියෙනවා එතකොට මේ දාණය කියන එක පුළුල් ස්වාමීන් ඉතාම පුළුල් මම මේ පාරමිතා කොටසකට ගලප ගන්න කතාවේදීත් මුලදීම කිව්වා මේවා හැම දෙයක්ම අතිශයම සියුම් වගේම පුළුල් ගැඹුරුයි ගැඹුරුයි දුස්දසක් දකින්න හරි දුෂ්කරයි දුරානුබෝධ අවබෝධ කරන්න හරි දුරයි ඒ නිසා මේවා භාග්‍යවතුන් වහන්සේ විසින්ම අවබෝධ කරලා අපිට දේශනා කරන ඊටාම් අමිල වූ සද්ධර්ම කොටස්ම තමයි ස්වාමීන් එතකොට අපි මේක චුට්ට චුට්ට විවරණය කරගෙන සාකච්ඡාවට ගෙනීමෙන් අපි අපිට විශාල සාධාරණයක් මේ කරගන්න ਸਰව සාධාරණ නෙමෙයි නැත්නම් හැමදාම අපි මේ අසාධාරණයකට ලක් වෙනවා වගේ එකක් අපිට දැනෙනවා හැම තැනකම අපිට සාධාරණයක් වෙනවා වගේ එකක් දැනෙනවා ඒ ඉතින් අපි අපි අපි ඉල්ලන සාධාරණේ නම් හම්බෙන්නේ නැහැ මොකද ඉල්ලන්නේ කෙලෙස් වලට සාධාරණයක් හැම තැනම මේ ඉල්ලන්නේ කෙලෙස් වලට සාධාරණයි. අපි දෙවක් දෙනකොට කෙලෙස් මුල් කරගෙන දුන්නාම තමයි අපිට ඕන වෙන්නේ අරක මමයි දුන්නේ ඒකෙන් මේකයි කෙරුවේ අරක මේක කරපු කියපු කතන්දර ටික දාගන්නේ දැන් එතකොට අර මනසේ ලෝභය අතහැරියත් නෑ බලනකොට දේශය අතහැරියත් නෑ මුලාව අතහැරියත් නෑ එතකොට කෙනෙකුට කෙනෙක් දුන්නා වෙනවා එහෙමයි කතා කරන්නේ ඒ ටික තමයි අපි කතා කරලා අපි හඳ දැන් අර අපි කොහොම බාහිරින් කටයුතු කළත් නිදහසට කාරණා නෙමෙයි වැදගත් වෙන්නේ වංකව අපේ චේතනාව අපේ මානසික தත්ත්වය කොතනද තියෙන්නේ කියන එක ගැන කොහොමද අපි සැලකිලිමත් වෙන්නේ කියන එක තමයි අද දේශනාව. ලැඩිපුරම මම හිතන්නේ අපි අවධානයට යොමු කරගත යුත්තේ මේක මේ දීම කෙනෙක් ඒක අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉදිරියට එනවා නම් බොහොම වටිනවා. එයා කෙනෙක් නැති වුණා කියන්නකෝ ඒ කෙනා නිකන් අපිට මොනවා හරි මේකට සමච්චලයට දෙයක් කියනවා වෙන්න පුළුවන් බාල්දු කරනවා වෙන්න පුළුවන් අපි කරපු කීපදී ලොකු නිකන් අපිව නිකන් සෞතු කරවන්න යොදාගත්තා වෙන්න පුළුවන් ඉතින් මට මොකද මම මට අතාරින්න ඕන දේ අතහැරගෙනද මම මට අතාරින්න ඕනේ දේශය අතහැරගන්න එක යොදාගත්තා. මගේ මට අතාරින්න ඕනේ මාන්නය අතහැරගන්න එක මම යොදාගත්තා. ඉතින් මම යමක් අතහැරියා. මම යමක් දුන්නා. මම යමක් යම් දානයක් එතන ප්‍රැක්ටිස් කළා. ඒසයි අපිට කියන්න බෑ මෙතනදි මෙතනදි මේ මේ කොටස තමයි කියලා. ඉතින් ඒ නිසා මේ දානේ හරපුලුල්. එතකොට ඔබ වහන්සේ අර මතක් කරා මේක දැන් ආමිසමය වශයෙන් දෙන දානයක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනෙකුට ඒක කරගන්න. තව කෙනෙකුට බය නැතිකම දෙන්න පුළුවන්. බය නැතිකම දෙන්න පුළුවන් හොඳම විදිය තමයි අපි සිල්වත් වෙන එක ස්වාමීන් වහන්සේ. බය නැතිකම දෙන්න පුළුවන් හොඳම විදිහ අපි සිල්වන්ත වෙනවා. එතකොට සිල්වන්ත වෙනවා කියන්නේ ප්‍රාණඝාතයක් නැහැ, හොරකමක් නැහැ, වංචාවක් නැහැ, කපටිකමක් නැහැ, හිංසනයක් නැහැ, පීඩා කිරීමක් නැහැ. ඒ කියන්නේ අපි මුල් කරගෙන මේ වටපිටාව සම්පූර්ණ සියලු සත්වයන්ට හැකියාව තියෙනවා යම්කිසි බයකින් නිදහස් වෙන්න. එතකොට අපිව නිරන්තරයෙන් දැන් ඒ කෙනෙකුට දෙන දානයක් හැටියට ඒක දැක්කට අභේදානය කියන එක මේ හරකෙක් නිදහස් කරන එක කුලෙක් නිදහස් කරන එකටම වීම සීමා කරගන්න අවශ්‍ය නැහැ. ඒක කරන්න ඕනේ කෙනා ඒකේ ඉඳලා ආරම්භ කරලා ඉන්නත් ඕනේ. එහෙම නැතුව අපි මේ පාරමිතා කරන කොටස එහෙම එක පාර ගැඹුරෙන්කත් පටන් ගන්නවා කියන කතාවකට ගෙනියන්නත් හොඳ නැහැ. ඒක එතකොට අර මේ අපේ තේරවාදයට එච්චර හරියන්නේ නැහැ. තේරවාදයේ බොහොම සරල තැනක සිට ක්‍රමානුකූල බවකින් පිළිවෙලකින් විදහා දැක්වෙන ලස්සන කුසල ධර්ම පරම්පරාවක් උපදවාගෙන එන වැඩසටහනක් තමයි මේ තේරවාදයේ විවෘත වෙන්නේ අපිට. එතකොට එහෙම නොවන අය තමයි මේ අපබ්‍රංශ දොඩවනවා සාමාන්‍ය විදිහට වැඩ කරන්න බෑ ලොකු කතන්දර තියෙනවා ලොකු දර්ශන විලාසිතාවක් ගේනවා හැබැයි සාමාන්‍ය සරල සීලයකටවත් එන්න බෑ කිසිම දෙයක් අතාරින්නේ නෑ ඔක්කොම අල්ලගෙන හිර කරගෙන ඉතින් ඒ වගේ අපිට මේ මේ යුගයේ හරි කෙනෙකුට හිතෙන්න පුළුවන් බැලුව බැල්මට ස්වාමීන් වහන්සේ මේ යුගයේ හරි අමාරුයි දුෂ්කරයි අවබෝධ කරගන්න කියලා නෑ. එහෙම දෙයක් නෑ. මේ අවබෝධ වෙන්න ඕන හොඳම යුගයක් මේවත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ සැප ලබන්න අමාරුයි මේ කාලේ. ඒ කියන්නේ කෙලෙස් වලටනේ සැප ඕනේ. සැපට ඉන්න හොයනවා කියන එක තුල තියෙන කෙලෙස් සන්තෝෂ කරන්න හදන ස්වභාවය. සැප ලබන්න අමාරු වුණාට දුක අවබෝධ කරන්න ලේසි ස්වාමීන් වහන්සේ මේක. දුක්ඛේ ඥානං උපදවන එකට බුද්ධ ශාසනය කියලා අපි ගත්තොත්. ඒක ඒ තරම් අමාරු කතාන්දරයක් නෙමෙයි. සැපටින්ද අමාරුයි. ධ්‍යාන සමාධි සමාපatti සුවය ලැබමින් උනත් සැපටින්ද අමාරුයි. එහෙම කියලා ඒක එපා නෙවෙයි. ඒක ආර්ය මට්ටමකටපත් වෙන සිතක තියෙන සමාහිත භාවයට බාධා නෑ මෙතන. ඒ කියන්නේ සමාධි මානන්ත රිකඤ්ඤමාහු අර ආනන්තරික සමාධි සත්‍ය මට්ටම කියන එකට ගත්තාම අපිට මේ පුද්ගලෙක් අත්විඳින සුවදායි ඵලදායි ස්වභාවයක් නෙමෙයි. පුද්ගල මානසිකත්වයකින් හදාගත්ත එකකුත් නෙමෙයි. ඒක ඇවිල්ලා ආර්ය ධර්මයක් තියෙනවා එතන. ඒ තමයි මේ දාණය ආර්ය දානයක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට ආර්ය සම්පත් ටිකක් එක්ක හැදෙනවා. ආර්ය ගුණ ධර්ම ටිකක් එක්ක නැගිටින්න ඉස්සරහට. ඉතින් අපේ ස්වාමීන් වහන්සේත් පොඩ්ඩක් ඒ අදහස් ටික මම හිතනවා ඔබ වහන්සේ ඒක ඒ විදිහටම දරනවා. ඉතින් මිනිස්සුන්ට කියලා අපේ ආන්දරෝ කියපු කාරණා ටික වටනවා. දැන් ඇත්තටම අපි දීර්ඝ වශයෙන් ඒ කාරණේ ගැනම තමයි කතා කළේ අනිත් අය ගැන සොයනවා බලනවා කියන එක හෝ අනිත් එක්ක සංසන්දනය කරලා අපි නිවැරදි කියන තැනක හිටියට වැඩක් නැහැ. අපේ චේතනාව, අපේ මානසික තත්ත්වය මොකක්ද කියලා අපි අවංකව සැලකිලිමත් වෙන්න ඕන කියන එක. මේ යුගය සාමාන්‍ය කොයි යුගයේත් එක එක කාලවල එක එක්කෙනා ඉතින් එක දේ කරන්නේ මොනවා හරි ධර්මයට නැඹුරු වෙච්ච තැනකින් මොනවා හරි දෙයක් කරන්නේ හිමින් හිමින් හරි එයාගේ පාරමිතා කොටස පිරෙන තැනක ඉන්නේ. ඒක. තාකි අනෙක් ප්‍රශ්න අහලා තියෙනවා. එහෙමයි සයන්ස අපේ ඒගොල්ලන්ටත් අවස්ථාවක් දීලා නැවත කතා කරමු. හොඳයි අපි සයන්ස